කරන්නට යෙදුණු තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දිනම පළමු කොට සාදු නාද නම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං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 පින්නතුනේ මාතුකා කරන්ට යදුණු දේශනාව අංගුත්තර නිකායේ සඳහන් වන නගරූපම සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ මේ කවස්තාවල මේ ධර්ම දේශනා කරනකොට නොයෙක් විදිහ උපමා දක්වමින් ධර්ම දේශනා කළා තියෙනවා. තථාගතයන් වහන්සේ විශේෂයෙන්ම උපමා සහිතව ධර්ම දේශනා කරන්නේ අසන අයට බොහෝම පහසුවෙන් තේරුම් ගන්නට. මේ වගේ උපමාවක් භාවිතා කරමින් බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුමක් නගර උපම නගරයක් උපමා කළා වදාළ උතුම් දේශනයක්. පින්නතුනේ එතන නගරයක් කියලා කිව්වේ රජ කෙනෙකුට අයිති විජිතයක්, රාජධානියක්. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ නගරයක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක් නුවරක් නැත්නම් රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය ආරක්ෂා කරගන්නට කරුණු 10කින් දක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා කරුණු 7කින් දක්ෂ වෙන්නට ඕන. එහෙමනම් ඒ කරුණ හත මුලින්ම තථාගතයන් වහන්සේ දේශනා කරලා අභ්‍යන්තරික වශයෙන් අවශ්‍ය කරන කරුණු හතරකුත් දේශනා කළා. මේ විදිහට දේශනා කරලා තථාගතයන් වහන්සේට අවශ්‍ය වුණේ මේ නගරයක් ආරක්ෂා කරගන්න ආකාරය කියලා දෙන්න නෙවෙයි. උන්වහන්සේ නගර රාජධානි සියල්ල අතහැර ආපු උත්මේ. උන්වහන්සේ මේ උපමාවට නම්වමින් ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න ඕන පිළිවෙල මේ සූත්‍ර දේශනාවෙන් ඉතාම ලස්සනට මැනවින් අපට දේශනා කළා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා නගරයක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක්. මුලින්ම සම්පූර්ණ කරන්න ඕන දේ තමයි ඒ නගරයේ ඒකකා ස්තම්භයක් ස්ථාපිත කරන්න ඕන සකස් කරන්න ඕන ඒකකා ස්තම්භය කියලා කියන්නේ පින්නතුනේ ගල් කණුවක් මේ ගල් කණුව හොඳට සවි ශක්තිමත් විදිහට හරියට අර ඉන්ද්‍රකීලයක් වගේ මොන විදිහේ තුනකින්වත් නොසෙල් වෙන ස්ථීර ගල් කඳුවක් සකස් කරන්න ඕන. ඒකෙන් අදහස් කරන්නේ ඒ රාජ්‍යයක් කියලා හඳුනා ගන්නට විශේෂ සංකේතයක් තියෙන්න ඕන. ඊළඟට ඒ ගල් කණුවේ මුදුනේ ඒ රාජ්‍යයට අපි රජේ උනක් දාන්න පුළුවන්. ඒ වගේම ඈතින් සතුරු ආක්‍රමණයක් එනවා නම් ඒ ගල් කණුවට නැගලා බලන්න උනත් පුළුවන්. එහෙමනම් පින්නතුල්ලාට තේරෙනවා නොයෙක් රටවල් වල අදටත් ඒ රටෙහි ඒ ලාංඡන නැත්නම් ඒ දජේ දාන්ත එම් සත්‍යමක් වෙන ප්‍රසිද්ධ තැන කමනීය තැන පාවිච්චි කරනවා අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා රාජ්‍යයක් කියලා හඳුනගන්න මුලින්ම ගල් කණුවක් සකස් කරන්න ඕන ඊළඟට පින්නතුනේ තථාගතයන් වහන්සේ වදාारण දෙවනි කාරණය තමයි මේ රාජ්‍ය ආරක්ෂා කර ගන්න රජුරු රාජ්‍ය වටේට ගැඹුරු පළල් දියාගලක් හදන්නට ඕන. ඒකේ තේරුම මෙහෙමයි. දැන් අපේ රට නම් මහා මොහොතෙන් මත වෙලයි තියෙන්නේ. සමහර රාජ්‍යයන් තියෙනවා පින්නතුනි ගොඩබිමින් තමයි වෙන් වෙන්නේ. එවැනි රාජ්‍යයකට ආරක්ෂාව පිණිස තමන්ගේ රට වටේට ඒ වගේ දියාගලක් ගැඹුරු දියාගලක් කපනවා නම් ඒකෙන් ආරක්ෂාවක් රාජ්‍යයට සැලසෙනවා. සතුරු ආක්‍රමණයක් ආවොත් සතුරාට එකපාරම මේ රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. පින්නතුල දාන්නෝ දැන් ওই පසුගිය කාලේ අපේ රටේ යුද්ධ තිබුණානේ. ඒ වෙලාවේ ආරක්ෂක හමුදාවන් ඒ වගේ තමන්ගේ කඳවුරු වටේ ඒ වගේ දියාගල් කපලා තියෙනවා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා රාජ්‍යයක් ආරක්ෂා කරගන්න රජුරෝ දත්ත වෙන්න ඕන තමන්ගේ රාජ්‍ය වටේට දියාගලක් කපන්න ඕන. ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි එක තමයි ඒ රාජ්‍ය වටේට ඒ දියාගලෙන් මෙහා පැත්තේ එන්නතුනි අනුපරයාය පත අනුපරයාය පත කියලා කියන්නේ හරියට අර කොටු බැම්මක් වගේ. ඉතින් බැම්ම දිගේ බැම්ම උඩින් යන්න පාරක් විශේෂයෙන් මේ පාරක් ගැන කියන්නේ පාරක් සකස් වෙන්න ඕන රට වටේටම. ඒකේ තේරුම තමයි වෙනතුනේ හොඳට වාහනයක් ගන්න පාරක් තියෙනවා නම් කැරලි ගහන අයට කුමන්ත්‍රණ කරන අයට ඒවා කරන්න ඉඩ නැහැ. මොකද නිතරම රාජබටය මේ රට වටේටම සංසාරය කරනවා. රාජතාන්ත්‍රිකයන්ට බුද්ධ්‍යාන්සවල අයට නිතරම එහෙම යන්න අවස්ථාව ලැබෙනවා. එහෙමනම් අභ්‍යන්තරික ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ විසඳන්නටත් බාහිරින් රටට එහා පැත්තෙන් ප්‍රශ්න ඇති වෙනවා නම් ඒවා දැනගන්නටත් ඒ රටේ ආරක්ෂාව පිණිස රට වටේට මෙහෙම පාරක් තියෙන එක සුදුසුයි. ඊළඟට ආයුධං සම්නිසිතං. ඒ කියන්නේ හොඳ අවිකපඩාවක් තියෙන්න ඕන. පින්නතුනේ ආයුධ කපඩාවක් සාමාන්‍ය රජ කෙනෙක් සතු වෙන්න ඕන. මොකද අවිකපඩාවක් නැත්නම් සතුරන්ට හිතෙච්ච හිතෙච්ච වෙලාවට මේ රාජ්‍ය ආක්‍රමණය කරන්න පුළුවන්. මේක අල්ලගන්න පුළුවන්. රටේ ජනතාවගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් පිරිහෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රාජ්‍යරුව සතු වෙන්න ඕන හොඳ අවිගබඩාවක්. ඊළඟ එක තමයි බහු බලකායෝ. ආල්දි තිබුණට වැඩක් නැහැනේ. මේ ආයුධ වලින් ප්‍රයෝජන ගන්නට පිරිසක් ඉන්න ඕන. විශාල බලකායක් ඉන්න ඕන. බලකායක් නැත්නම් ඒක සත්‍යමත් රාජ්‍යයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කාලේ නම් චතුරංගනේ සේනාව ඇත් ඊළඟට අස් ඊළඟට රිය පාබල කියන මෙන්න මේ චතුරංගනේ සේනාව අශ්ව සේනාව, අශ්ව සේනාව, රිය සේනාව, පාබල හමුදාවන් සේනාව මෙන්න මේවා රජ කෙනෙක් සතු වෙන්න ඕන. රජ කාලේන ඔය තියෙන විවිධාකාර හමුදාවන්. විශේෂයෙන් අහසින් යන ගුවන් හමුදාවක්, මුහුදෙන් යන නාවික හමුදාවක්, පොළවෙන් යන ඒ පාබල හමුදාවක් තියෙන්න ඕන විශාල වශයෙන්. ඒක තමයි බහු බල කායෝ කියලා කිව්වේ. ඊළඟට පෙන්නතුනේ දෝවාරිකෝ දෝවාරිකෝ කියලා කියන්නේ ඒක අපිට ටිකක් මුපුරුදු දෙයක් වෙන්න පුළුවන් ඉස්සර රාජ්‍යවල පින්නතුනේ එක තැනකින් තමයි අතුල් වෙන්නේ එක තැනකින් පිට වෙන්නේ අනිත් හැම තැනම ආවරණය කරලා තියෙන්නේ ඉතින් මේ දොරටුවේ ඉන්න දොරටු පාලකයා ඉතාම දක්ෂ කෙනෙක් වෙන්න ඕන බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන කෙනෙක් මේ රාජ්‍යයට ඇතුල් වෙනකොට එයා පිළිබඳ ඉවක් වැටෙන්න ඕන. මෙයා රාජ්‍යයට හිතවත්, මෙයා අහිතවත්. කියන්නේ බොහෝ බුද්ධිමත් දොරටු පාලකෙකින්ට ඕන. මෝඩ කම්මැලි කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? සතුරාට බොහෝම පහසුවෙන්ම එතනින් ඇතුල් වෙන්න පුළුවන්. එහෙමනම් හොඳ ඥානවන්ත දොරටු පාලකෙකින්ට ඕන. ඒක තමයි 6 වෙනි කාරණේ. හත්වෙනි කාරණය තමයි පින්නතුනි මේ රට වටේටම පිරිසුදු සිදුරු නැති පුපුරපු නැති හොඳ තාප්පයක් තියෙනවා නම් කවදා හොඳයි කියනවා. එතකොට දැන් මේ කාරණාහත කාටත් පැහැදිලි. ඒ රාජ්‍යයක් කියලා හඳුනා ගන්නට කනුවක් තියෙන්න ඕනේ. රට වටේටම දියාගලක් කපන්න ඕන. දියාගලට මෙහා පැත්තෙන් රට වටේට යන්න පාරක් තියෙන්න ඕන. ඊළඟට පින්නතුන හොඳ අවිගබඩාවක් තියෙන්න ඕන. ඊළඟට විශාල බලකායක් තියෙන්න ඕන. හොඳ දොරටු පාලකෙක් තියෙන්න ඕන. ඒ වගේම රට වටේටම ප්‍රාකාරයක් තියෙනවා නම් ඒ රට හොඳ ආරක්ෂිතයි. ඒකට කියනවා ආරක්ෂිත රාජ්‍ය කියලා. හැබැයි පරිපූර්ණ ආරක්ෂාවක් හදාගන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ රට අභ්‍යන්තරයේ තවත් කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ කරුණු හතර තමයි පින්නතුනි රට ඇතුලේ ඉන්න දැන් පිටින් වගේ ආරක්ෂාව දාගත්තට රට ඇතුලේ මේ අඩුපාඩු තිබුණොත් ඒක ආරක්ෂිත රාජ්‍යයක් වෙන්නේ නැහැ. ඒ රටේ මිනිස්සුන්ට ඇතුලේ ජීවත් වෙන අයට ඇති තරම් වතුර තියෙන්න ඕනේ. ජලය. ඔය තරක් නැත්නම් ගවයන් ආදී සත්තුන්ට තෘණ ඉතින් මේ වගේ දේවල් එක පළවෙනි කාරණේ. විශේෂයෙන් ජලය කියලා මතක තියාගන්නකෝ. මොකද වතුර කියන දේ මිනිස්සුන්ට අත්‍යවශ්‍යයි. සත්වයන්ට අත්‍යවශ්‍යයි. ඊළඟට අභ්‍යන්තරය ඊළඟට සකස් වෙන්න ඕන දේ තමයි ධාම්‍ය. මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය ධාන්‍යනි මාංශ භක්ෂණය නෙවෙයි. ඉතින් එහෙමනම් ඒ ධාන්‍ය ගබඩා කරලා තියෙන්න ඕන. ඊළඟට අවශේෂ භෝග වර්ග නුන් මෑ මොකද බත් නිකන් කන්න බෑනේ. ඒ සඳහා අවශ්‍ය කරන දේවල් අවශේෂ භෝග වර්ගක් තියෙන්න ඕන. ඒක තුන්වෙනි කාරණේ. හතරවෙනි එක තමයි මනා සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕන. සෞඛ්‍ය සේවය හොඳ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් හොඳ සෞඛ්‍ය සේවයක් වෙන්න ඕනේ මොකද වසංගත රෝගයක් ආවොත් ඔක්කොම ඉවරයි. ඒ වගේම යුද්ධයක් ඇවිල්ලා රටේ ජනතාව තුවාල වුණොත් ඒ වගේම ආරක්ෂක ආරක්ෂක අංශවලය තුවාල වුණොත් සමීප කරන්ට හොඳ සෞඛ්‍ය සේවයක් තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න මේ ඔක්කොම සම්පූර්ණ වෙනවා නම් බාහිර කරුණු හතක් අභ්‍යන්තර කරුණු හතරක් කියන මෙන්න සියල්ලම සම්පූර්ණ වෙනවා නම් ඒකට කියනවා රාජ්‍යුරු වංගේ රාජ්‍යය කියලා. පරිපූර්ණ ආරක්ෂිත රාජ්‍යය කියලා එකට කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි දැන් රාජ්‍යයක් ආරක්ෂා කරගන්න විදිහ කියලා දෙන්න නෙවෙයි මට ඕන කරන්නේ. තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි මට අවශ්‍ය කරන්නේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න පිළිවෙල දේශනා කරන්ට. එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න විදිය. මම දන්නවා බොහෝ දෙනා තමන්ගේ ජීවිතවල යම් යම් අඩුපාඩු තිබුණත් බොහෝ දෙනා හරීම කැමති තමන්ගේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරගන්න. එහෙමනම් ධර්මයෙන් පිළිසරණක් රැකවරණයක් හදාගන්න ඕන නම් මෙන්න මේ කියන කාරණා ටික හොඳට හිතට ගන්න ඕන. මේ කාරණා ටික ජීවිතයට ගලපගත්තොත් ඒ ජීවිතය ධර්මයෙන් ආරක්ෂාව ලබන ජීවිතයක් බවට පත් වෙනවා. දැන් රාජ්‍යයක් ආරක්ෂා කරගන්න නම් ඒක රාජ්‍යයක් කියලා හඳුනගන්න කල්කණුවක් ඕන කරනවා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට ධර්මයෙන් පිළිසරණ හදාගන්නට අත්‍යවශ්‍යම දේ තමයි අංක එකට අවශ්‍ය කරන දේ තමයි සද්ධාව. පින්නතුනේ අපිට හොඳටම පුරුදු වචනයක් ඒ වගේම නිතර දෙවේලේ කතා කරන වචනයක් මේ පින්නතුල්ලා නිතරම ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ ওই වචනේ. සද්ධාවන්ත පින්නතුනේ කියලා තමයි අපි වැත්ත ආමන්ත්‍රණය කරන්නේ. එහෙමනම් මේ සද්ධාව කියන එක අපට මේ ගමනට අත්‍යවශ්‍ය දෙයක්. අවශ්‍ය දෙයක් පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය දෙයක්. මොකද ශ්‍රද්ධාව නැත්තම් මොකුත්ම කරන්න බෑ. සිල් ගුණ පුරන්න බෑ. භාවනා කරන්න බෑ. ඊළඟට දන් දෙන්න බෑ. පින්නතුනේ බණ අහන්න බෑ. මොනම දෙයක්වත් බෑ. මේ ශ්‍රද්ධා চৈতසිකේ දිනු වෙලා නැත්තම්. එහෙමනම් ශ්‍රද්ධාව හොඳට දිනු කරගන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා අපි නැවත වතාවක් තේරුම් ගන්නමු. බොහෝ පින්නතල මේක හොඳටම දන්නවා. සද්ධාව කියන්නේ මොකද්ද? සද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදය තමයි සද්ධාව කියලා කියන්නේ. එහෙමනම් මේ අවබෝධය ඇති කරගන්න අපි හොඳට ධර්ම ඉගෙන ගන්නම ඕන. බණ අහන්න ඕන. එතකොට තමයි අවබෝධයේ පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙන්නේ. තථාගත දේශනාව කියවන්න කියවන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න පින්නතුනේ පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. උන්වහන්සේගේ අවබෝධයේ පිළිබඳව පුදුම හිතෙනවා. හැම අංශකින්ම ගත්තොත් මේ දේශනාව පින්නතුනේ අපි කියවනකොට ඉගෙන ගන්නකොට ශ්‍රවණය කරනකොට පුදුම හිතෙනවා. ඒ තරම් ශ්‍රද්ධාවක් සකස් වෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳ පුදුම ප්‍රසාදයක් ඇති වෙනවා. එහෙමනම් ඉන්නත් හැම කෙනෙක්ම ඒ උතුම් ශ්‍රද්ධාවෙන් හොඳට පෝෂිත වෙන්නට ඕන. හොඳට සන්නද්ධ වෙන්නට ඕන. උතුරායන ශ්‍රද්ධාවක් අපි ඇති කරගන්න ඕන. එහෙම නැති වුණොත් අපිට ඒක ලොකු අනතුරක්. පින්නතුනි මතක තියාගන්න මේ ශ්‍රද්ධාව කිසියම් වීමක් නෙවෙයි. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු කෙනෙක් පහදිනවා ස්වාමීන් වහන්සේ නමක් පාවහන් පාවිච්චි කරන්නේ නැත්නම් සරප්පු දෙකක්වත් දාන්න නැත්නම් පහදින් නැද්ද? පහදිනා ඉන්නවා. අනේ අර ස්වාමීන් වහන්සේ හරියම හොඳ ස්වාමීන් වහන්සේ නම සරප්පු දෙකවත් සරප්පු දෙකක්වත් දාන්නේ නැහැ කියලා කියනවා. හොඳම දුර පැහැදුනේ මොකටද? පැහැදුනේ පාවහන් දාන්න නැතුවට. ඉතින් කාලයක් කොහොම යනකොට ස්වාමීන් වහන්සේගේ කකුල එනවා තුවාලයක්. ඉතින් පහවහන් දාන්න වෙනවා. උන්වහන්සේ ඊට පස්සේ පාවහන් දාගෙන යනවා පින්ඩ පාතේම. ඉතින් අර ආවාහන් දාන්න නැති නිසා පැහැදිච්ච කෙනාට මොකද වෙන්නේ? අනේ අර හාමුදුරු පාවාහන් දානවා ආයත් ඉවරයි. කොහොමද මිනිසු කියන්නේ? ඔන්න අර පැහැදීම නැති වෙලා යනවා. ඒ පැහැදුනේ සිරප්පු දාන්න නැතුවට. සිරප්පු දාන්න පටන් ගත්තොත් ඒ පැහැදීම තියෙන විදිහක් නෑනේ නේද? එහෙමනම් පින්නතුන ඒක සාමාන්‍යයෙන් ඔය බාහිර දේවල් වලට ඇති වෙන ප්‍රසාදේ. පැහැදීම. හැබැයි ඒ පැහැදීමට වඩා මෙතන අත්‍යවශ්‍ය වන්නේ ආකාරවති සද්ධාව. මේ සද්ධාව බොහොම සත්‍යමත් යතල ප්‍රසාදේ අපට අත්‍යවශ්‍යයි. මේ ප්‍රසාදේ මුල් කරගෙන තමයි ඉස්සරහට යන්න ලැබෙන්නේ. ඒකනි සද්ධා බීජං කියලා කියන්නේ. බීජයක් නැතුව පැලයක් හැදෙන්න විදිහක් නැහැ. පැලයක් හදා ගන්න නම් බීජයක් තියෙන්න ඕන. අන්න ඒ වගේ පින්නතුනේ ශ්‍රද්ධාවක් නැත්නම් ඒකාන්තයෙන්ම අපිට ඒ ප්‍රසාදේ නැත්නම් ඒ ශ්‍රද්ධාව නැත්නම් අපිට ඒ ධර්ම මාර්ගයේ ඉස්සරහාට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත් හැම දිනාම මේ උතුම් ශ්‍රද්ධාව තව තවත් දිනු කර ගන්නට මහන්සි ගන්න ඕන මේක සුළුපටු දෙයක් නම් නෙවෙයි. ඒක තමයි ජීවිතයකට තියෙන පිළිසරණ ධර්මයේ තුලින් පිළිසරණ ලබන්න තියෙන අවශ්‍යම පළවෙනි අංගය සද්ධාව. ඊළඟට අපේ ජීවිතයට පිළිසරණ රැකවරණය හදාගන්න අත්‍යවශ්‍ය වන දෙවැනි අංගේ. රාජ්‍යයක් නම් අර තියාගලක් කියවනේ නේද? ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අත්‍යවශ්‍ය දේ තමයි ලැජ්ජාව. ලැජ්ජාව හිරික් කියලා කියන්නේ. ඒතර මේ ලැජ්ජාව කියන්නේ අපේ අය මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන වෙනත් දෙයකට. ඒ කියන්නේ කෑම ටිකක් කන්න දුන්නොත් ඒක කන්න ලැජ්ජයි සමහරු. මොන හරි දෙයක් ඇහුවොත් නැත්නම් මොන හරි දෙයක් ඉදිරිපත් කරන්න කිව්වොත් ඒ දේ ඒ දේ කරන්න අමාරු ලැජ්ජයි. හැබැයි ඒ ලැජ්ජාව නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ කයෙන් වැරදි කරන්න ලැජ්ජයි. වචනයෙන් වැරදි කරන්න ලැජ්ජයි. මනසින් සිතින්වත් වැරදි කරන්න ලැජ්ජයි. මේ ලැජ්ජාව හරි වටිනවා. මෙන්න අපි ලැජ්ජ වෙන්න ඕන දේවල්. කයෙන් සිද්ධ වෙන ওই ප්‍රාණඝාත, අදත්තා දාන කාමිත්‍යාචරව කරන්න ලැජ්ජ වෙන්න ඕන. ඊළඟට වචනේ මුසාවාද, පිසුනාවාද, සම්පප්පලාප, පරුසාවාද මේවට අපි ලැජ්ජ වෙන්න ඕන. මනසින් කෙරෙන වැරදි වලට පවා අපි ලැජ්ජ වෙන්න. සමහර නාමත් නැහැ. එහෙම එකක් තියෙනවා. දැන් බලන්න තමන් කියපු බොරුව තමන් කාට හරි රවට්ටන්න බොරුවක් කියනවා. ඒ කෙනා රැවටුණාට පස්සේ තව කෙනෙකුට ඇවිල්ලා සමහර වෙලාවට තමන්ගේ දුවාදරුවන් ඉස්සරහා තියාගෙන තමන් කියපු බොරුව පිළිබඳව සමහරු නැවතත් ප්‍රකාශ කරනවා මෙහෙම බොරුවක් කිව්වා. ඒ පුජ්‍යලයා වුණා අර බලන්න රැද්දාව වරදක් කරන එක තව කියන්නත් ඉතින් ලැජ්ජාව ගෑවිලාවක් නැහැ. දැන් බලන්න සමහර අය පරුස වචන කියනවා. දැන් බලන්න කාට හරි කෙනෙකුට බයිනවා. පරුස වචනේ. කුණුහරුපෙන් බයිනවා. ඉතින් බැනපු වචනේ ඒ පුජ්‍යලයාම ඇවිල්ලා තව කෙනෙකුට කියනවා මම මෙහෙමයි අර වචනේ කිව්වේ. ඒ වචනේ නැවත නැවත කිය කියා hina වෙවි. එයා ඒකෙන් සතුටක් ලබනවා. බලන්න ලැජ්ජාව තියනවාද? ලැජ්ජාව තියෙන අයට නම් ඕක කරන්න බෑ. දැන් බලන්න තමන් බොන ප්‍රමාණය. මත්පැන් බීම ඇත්තටම පංචශීල ප්‍රතිපදාවක් ආරක්ෂා කරන කෙනෙකුට ලැජ්ජාවෙන්න ඕන දෙයක් නේ. සමහරුන්ට ඒ ලැජ්ජාව නැහැ. ඒ තමන්ට බොන්න ඕන ප්‍රමාණය වැඩියත් එක්ක කියනවාට බෝතලයක් විතර බොන්න ඕනේ මට භාගයක් දීලා හරියන්නේ. ඒ කියන්නේ ලැජ්ජාව ගෑවිලාවක් නැහැ. ඒත් එහෙමනම් පින්නතනේ ඒක හොඳ දෙයක් නෙවෙයි. අපි හැම දිනාම කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්ඩ ලැජ්ජාවෙන්න ඕන. ඒ ලැජ්ජාව අපට පිළිසරණක්. ඒක ලෝකපාලක ධර්මයක්. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා කරුණු දෙකක් සද්ධාව ඊළඟට ద్వාරත්‍රයෙන් වැරදි කරන්න තියෙන ලැජ්ජාව. තුන්වෙනි එක තුන්වෙනි එක තමයි ඔත්තප්පය. බය. රාජ්‍යයක් නම් කිව්වා ඒ රාජ්‍ය වටේට පාරක් තියෙන්න ඕන කියලා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න නම් බය තියෙන්න ඕන. පින්නතන මේ බය කියලා කිව්වහම අපි බය දේවල් තියෙනවනේ ඒවා. ඒ බය නෙවෙයි මෙතන කියන්නේ හොල්මන්ට යක්කුන්ට ඕවට අපි බය. තවත් තවත් දේවල් ධර්ම පුද්ගලයන්ට උන් අපි බය කරන දේවල්. නමුත් මෙතන කියන්නේ බය කියලා කියන්නේ ඒ වාට තියෙන බය නම් නෙවෙයි. මෙතන බය කියලා කියන්නේ පින්නතුනි කයෙන් වැරදි කරන්න බයයි. වචනයෙන් වැරදි කරන්න බයයි. සිතින්වත් වැරදි කරන්න බයයි. මේ බය අද ඇති කරගන්න අපට ඕන තරම් අවස්ථාව තියෙනවා. දැන් බලන්න පාර තොටේ යනකොට සමහර වෙලාවට අපිට මුණ ගැහෙනවා. අංග විකලය. අමෝතු විදිහට අතපය පිහිටලා තියෙන්නේ වැඩක් පලක් කරගන්න බෑ වාඩි වෙලාමයි ඉන්න වෙන්නේ නිදාගෙනමයි ඉන්න වෙන්නේ එහෙම අය අපිට ඕන තරම් නගරෙදී තැන් තැන් වලදී මොන ගෑනවා මම මේ කියන්නේ එයාට අපහාස වෙන විදිහට කටයුතු කරන්න කියන එක නෙවෙයි එයාට බොහෝම කරුණාවෙන් සැලකලා හැබැයි හිතන්න ඕන අනේ මේ කෙනාට මෙහෙම වුනේ මොකක් නිසාද නිකන් වෙච්ච දෙයක් නෙවෙයි මේ හේතුවක් නිසා වෙච්ච දෙයක් සංසාරයේ සත්ව හිංසාව කළා සත්ව ඝාතනය කළා අංග අංග විකල වෙලා ඉපදුනා. අනේ මම නම් මේ ජීවිතේ මොන්නම් අවස්ථාවකවත් කිසි කෙනෙකුට පීඩාවක් ගෙන දෙන්නේ නැහැ කියලා තමන් අදිස්ථාන කරගන්නවා. ඔන්න බය ඇති කරගන්නව දවස්තා. ඊළඟට බලන්න පාරසුතේ යනකොට මොන්තරම් යාචක ඉන්නවද? එදා වේල කණ්ඩන ඉන්න තැනක් නැහැ. ඒ වගේම තමන්ගේ කටට වස්ත්‍රයක් නැහැ. පුදුම විදිහේ පුජ්‍යලියෝ මේ ලෝකේ ඉන්නවා. ඉතින් අපි කොච්චර හොඳින් ඉන්නවද? හිතන්න ඕන අනේ මේ හේතුවක් නිසානේ මේ වෙලා තියෙන්නේ. සංසාරේ අන්සතු දේවල් පැහැරගත්තා. ඔන්න විපාක බවට පත් වුණා. බොහෝම අපතෙනවා. ඊළඟට පින්නතුනේ අපිට බය ඇති කරගන්න පුළුවන් සමහරව ඉන්න කතා කරන්න බෑ. බොහෝම අසීරුවෙන් ලොකු වේදනාවක් ඇතිනේ නේද? දැන් බලන්න මේ මිනිස්සු කතා කරනවා පේනවා ඉතින් Tamanට වචනයක් පිට කරගන්න විදිහක් නෑ කතා කරගන්න බෑ. ඒත් එහෙමනම් ඒ වෙලාවට අපිට බය ඇති කරගන්න බැරිද? අනේ මේ තනත්තාට මෙහෙම වුණේ සංසාරේ බොරු කිව්වා. බොරු කිව්වේකේ විපාක වශයෙන් දැන් මේ විදිහට සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට පින්නතුනේ අපිට බය ඇති කරගන්න පුළුවන්. දැන් බලන්න මිනිස්සු තව නොයේක් නොයෙක් අකුසල ධර්ම කරන ඒ විපාක අපට පේන්න තියෙන පණ අපිට. ඒ වාගේ බලන අපිට බය ඇති කරගන්න පුළුවන් අපේ ජීවිතේට ධර්මයේ තුලින් පිළිසරණ රැකවරණය හදාගන්න අවශ්‍යම අංගයක්. තුන්වෙනි අංගය. හතරවෙනි අංගය රාජ්‍යයක් නම් කියුවා අවිගබ්බඩාවක් තියෙන්න ඕන කියලා. හැබැයි ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන්නේ බෞසුත භාවය. ධම් අවිගබඩාවක් තමයි තමන්ගේ සිතේ තැන්පත් වෙන්න ඕනේ. එතන මේ නිකන් අවි නෙවෙයි. දැන් බලන්න ජීවිතයක් ආරක්ෂා කරගන්න ධර්මයේ ගොඩාක් දන්න කෙනෙකුට පිළිසරණ තියෙනවනේ. හොඳට බණ අහලා තියෙනවා නම් ධර්මයේ මතක තියාගන්නවා නම් ඒ ධර්මයේ ගැටලු තැන් විමසලා දැනගන්නවා නම් බෞද්ධ භාවයේ විසරද භාවයේ තියෙනවා නම් යාට පිළිසරණක් තියෙනවා. ධර්මයේ දන්න කෙනාට කොහෙන් හරි පින්න තුනේ අපායෙන් ගැලවිලා ඉස්සරහට යන්න පුළුවන්. ඒ ධර්මයේ දන්න කෙනාට මහ පිළිසරණක් ධර්මයේ තුලින් ලැබෙනවා. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මේ ධර්මඥානය ඇති කරගන්න මහන්සි ගන්න ඕන. දැන් බලන්න ධර්මඥානය හොඳට තිබුණොත් කොච්චර පිළිසරණක් ලැබෙනවද? දැන් අපිට පුතග්ජන පුද්ගලයන් හරියට අපිට රාගයක් ඇති වෙන්න පුළුවන්. ආයතු රාගයක් ඇති වෙනකොට ඒක මැඩපවත්වන්න ධර්මයේ දන්නේ නැති කෙනාට බෑ. එයා කොහොම හරි එකට යට වෙනවා. හැබැයි ධර්මයේ දන්න කෙනාට ඒකෙන් ගැලවෙන්න බැරිද? ඒ කාන්තේම පුළුවන්නේ. එයාට පුළුවන්. එයා දැන් එහෙම රාගයක් ඇති වෙනකොට එයා අසුබ ඉස්සරහට දානවා. නත්තේ කාදි සම්මිත්තං යථාකාය ගතා සතිය කියන බුද්ධ දේශනා නැත්නම් ඒ තේරගතා පාළි සඳහන් වන දේශනාව අනුව මේ රාග ප්‍රහාණයට රාගේ නැමැති සතුරා පළවා හරින්න තියෙන හොඳම අවිය තමයි අසුබය. ඒකමනම් පින්නතුනේ පින්නතුනට තේරෙනවා මේ බෞද්ධ භාවයේ වටිනාකම. ඒක ධර්ම දැනුම තියෙනවා. කෙලෙස් කෙලෙස් සතුරෙක් කෙනෙකුට ඒ සතුරා මැඩපවත්තන්න ප්‍රතිප්‍රහාර එල්ල කරන්න Taman ළඟ ධර්මයේ තියෙනවා. ඉතින් අර එන ප්‍රහාරේ මැඩපවත්ත ගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු කෙනෙකුට නිතරම තරහ යනවා. පුදුම විදිහට කේන්ති යනවා. ඉතින් එහෙමනම් Taman ළඟ හොඳට අවි තියෙනවා නම් ඒ කේන්තිය මැඩපවත්තන්න මෛත්‍රිය දානවා ඉවසීම ගන්නවා. හරි බලන්න. ධර්මයේ තියෙනකොට ඒ තියෙන ක්ලේශ ධර්මයන් ක්‍රමානුකූලව යටපත් වෙනවා. ඊළඟට කෙනෙකුට ඊර්ෂ්‍යාව බොහෝ දිනකට බහුල වශයෙන් තියෙන දෙයක්නේ. දැන් බලන්න ඊර්ෂ්‍යාව වෙනකොට ඉතින් ධර්මය දන්නේ නැති කෙනා පැල් බැඳගෙන ඊර්ෂ්‍යා කරනවා. හැබැයි ධර්මය දන්න කෙනා එයා මුදිතාව ගේනවා මුදිතාව භාවනාවක් හැටියට එයා ප්‍රගුණ කරනවා. බලන්න පින්නතුනේ කොච්චර පිළිසරණක් ධර්මය තුලින් ලැබෙනවද? ඒ නිසා පින්වත් හැම දිනාම මේවා හොඳට හිතට ගන්න ඕන. ඉතින් එහෙමනම් මේ ධර්ම දැනුම අපිට යථාර්ථේ කායන්ට බොහොම උපකාරයි. ඒ නිසා පින්නතුල්ලාට මේ ධර්ම ඉගෙන ගන්න තියෙන මේ කාලේ හොඳට උනන්දුවෙන් මේ ධර්ම ඉගෙන ගන්නට මහන්සි ගන්න ඕනේ. ඒක අපේ ජීවිතේට මහා ආලෝකයක්. මොන දේ තිබුණත් වැඩක් නැහැ ධර්මේ නැත්තම්. එහෙමනම් ඒ ධර්ම ඥානය ඇති කරගන්න අපි මහන්සි ගන්න ඕන. ඒකට කියන බහුසුතකම. ඊළඟට රාජ්‍යයක් ආරක්ෂා කරගන්න නම් හොඳ බලකායක් ඉන්න ඕන කිව්වා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන දේ තමයි වීරිය. වීරිය කියලා කියන්නේ පින්නතුනේ මේ අපේ පයේ හයිය නෙමෙයි කියන එක පින්නතුල දාන්නවා. වීරිය කියලා කියන්නේ අකුසල ධර්ම යටපත් කරන්නේ කුසල ධර්ම උපදවා ගන්න තියෙන ශක්තියට. මෙන්න මේ ශක්තිය නැතුව බෑ අපිට ඉස්සරහට යන්න. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මගේ ශ්‍රාවකයන්ට මං වග කියනවා මේ සතර සතිපට්ඨාන හරියට වඩනවා නම් දින 7කින් උනත් සෝතාපන්න වෙන්න පුළුවන්. එහෙම දේශනා කරපු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැවත බිස්සුන් වහන්සේලාට වදාारणව හැබැයි මේ සතර සතිපට්ඨාන දිනු කරන්නට අත්‍යවශ්‍ය කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන තමයි ආතාපි සම්පදානෝ සතිමා. එහි පළවෙනි කාරණය මොකද්ද? ආතාපි. ආතාපි කියේ කෙලෙස් අවල වීරිය අත්‍යවශ්‍යයි. මේ වීර්ය නැත්තම් පින්නතුන් ඉස්සරහට යන්න පුළුවන්ද? බෑ. යන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. සාමාන්‍ය ලෞකික දියුණුවක්වත් කරග ඇති කරගන්න බෑනේ මේ උත්හාන වීර්ය නැත්තම්. මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ අවස්ථාතු ආතුණ වැඩම් වැඩම් වැඩ ආරම්භ කරන වීර්යය ඒ පවත්වාගෙන යන වීරිය අවසාන ප්‍රතිඵලයේ දක්වාම නොනවත්වාම කරගෙන යන වීරිය. එහෙමනම් ලෞකික දිනුවටත් මේ වීරිය අවශ්‍යයි. ලෝකෝත්තර දිනුවට පින්නතින අත්‍යවශ්‍යයි. මේකයි බොද්ධංග ධර්මවල විශේෂයෙන්ම සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල අට තැනක මේ වීරිය සඳහන් වෙනවා. සතර සම්මා ප්‍රධාන එතන හතරක් මේ තියෙනම වීරිය. ඊළඟට 이르දී ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය බල ධර්මවල විරිය බලය ඊළඟට ඉර්ධිපාදවල නිරි ඉර්ධිපාදේ බොජ්ජංග ධර්මවල විරිය සම්බොජ්ජංගය ඊළඟට පින්නතින ආර්ය ශ්‍රාංග මාර්ග සම්මා වායාම කියන්නේ වායාම කියන්නේ මේ වීරිය. එහෙමනම් මේ වීරිය කියන එක අත්‍යවශ්‍යයි අකුසල ධර්මයටපත් කරන්න කුසල ධර්ම උපදවා ගන්නට ඕනම කරන දෙයක්. දැන් කරුණු පහක් කියුණා. දැන් මේ කරුණු පහ හැමෝම ටික ටික තමන්ගේ සත්‍ය ප්‍රමාණෙන් ජීවිතයට ලං කරගන්න ඕන. සද්ධාව හදාගන්න ඕන. ලැජ්ජා බය දෙක ඇති කරගන්න ඕන. ඒක කරන්න බැරි දේවල් නෙවෙයි. ඊළඟට ධර්ම ඥානෙ ටික ටික දිනු කරගන්න ඕන. වීරිය ඇති කරන්න ඕන, ඇති කරගන්න ඕන. ඒ කියන්නේ අකුසලයටපත් කරන්න කුසල් උපදවා ගන්න තියෙන ශක්තිය ශක්තිය දිනු කරගන්න ඕන. ඊළඟට පින්නතුනි හයවෙනි කාරණේ රාජ්‍යයක් නම් දෝවාරිකෝ දොරට පාලකයේ කිඳෝන කිව්වා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන අංගයක් තමයි සතිය සිහිය. එන්නතුනේ සිහිය දිනු කරගන්න ඕන. අපි භාවනා කරනවා කියලා කරන්නේ වෙන කිසිවක් නෙවෙයි සිහිය දිනු කිරීම. මේ සතියිසිකේ තියෙනවා නම් සම්පූර්ණයෙන්ම රාග දේශ මෝහ වලින් අයින් වෙලා අපට කුසල් සිතින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අලෝභ, දේශ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත් පුරවාගෙන කටයුතු කරන්න පුළුවන් අපිට මෙන්න මේවා තියෙනවා. එහෙමනම් පින්නතුනේ අපි මෙන්න මේ සතිය මේ සති චෛත්‍යකේ දිනු කර ගන්න ඕන. හැබැයි ඒක ඉබේ තියෙන වෙන්නේ නැහැ. ඒකට පරිශ්‍රමයක් ගන්න ඕන. භාවනා කරන්න ඕන. විශේෂයෙන් ආනාපාන සති භාවනාව, විරියාපත භාවනාව, සම්පදන්‍ය භාවනාව, සක්මන් භාවනාව මෙවැනි භාවනාවන් කරනකොට පින්නතුනි සිහිය දිනු කරගන්න පුළුවන්. ඉතින් මේ සිහිය කියන එක අත්‍යවශ්‍යයි නිවන් දකින්න. දැන් සතර සතිපට්ඨාන වල වෙන කිසිවක් නැහැනේ සතිපට්ඨාන සිහිය පුහුණු වීම. කය පිළිබඳව සිහිය හදා ගන්නවා. විඳීම් පිළිබඳව වේදනා පිළිබඳව සිහිය සකස් කරගෙන ගන්නවා. සිත පිළිබඳව සිහිය හදා ගන්නවා. ඉතින් අවබෝධයක් කරා යන කෙනෙකුට පින්නතුනේ මේ ධර්මතා පිළිබඳව සිහිය ඇති කරගන්නවා. මෙන්න මේ සිහිය අවබෝධයක් කරා යන කෙනෙකුට අත්‍යවශ්‍යයි. ඉතින් එහෙමනම් පින්වත් හැම දෙනා මේක හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ සිහිය දිනු කරගන්න හැමෝම වහන්සි ගන්න ඕන. ඊළඟට අවසාන කාරණේ තමයි රාජ්‍යයක් නම් රට වටේට ප්‍රාකාරයක් ගැන කිව්වා. ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන අවසාන කාරණේ තමයි පින්නතුනි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කිව්වේ ඔය සල්ලි හම්බ කරන්න තියෙන ප්‍රඥාව නෙවෙයි. ඒකක් තියෙන්න ඕන. නමුත් මෙතන කියන්නේ ඒක නෙවෙයි. මෙතන කියන්නේ උද්‍යත්ත කාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට වැටහීමක් තියෙන්න ඕන. අනේ මම මැරෙන කෙනෙක් නේ කියන සංඥාවක් තියෙන්න ඕන. සමහර වෙනුන්ට ඒකවත් නැහැ පින්නතුනේ. නොමරෙන ලීලාවෙන් තමයි බොහෝ දෙනා ජීවත් වෙන්නේ. ඉතින් එහෙමනම් මෙන්න මේ ප්‍රඥාව දිනු කරගන්න ඕන. මේ ප්‍රඥාව දිනු කරගන්න මේ ජීවිතයේ දිහා බොහොම අවදීන් නුවණින් කල්පනා කරලා බලන්න ඕන. මුලින්ම අපේ ජීවිතේ කොටස් තුනකට බෙදන්න පුළුවන්. සතුරු කාලේ, තරුණ කාලේ, මහලු කාලේ වශයෙන් ඔන්න කොටස් තුනයි. ඊළඟට මේ ජීවිතය අපිට බෙදන්න පුළුවන් දශක දශක වශයෙන් වෙන් කරලා බෙදන්න බෙදා ගන්නත් පුළුවන්. එහෙම අවුරුදු 10න් 10 බෙදෙනකොට මේ ජීවිතයේ තියෙන අසාර ස්වභාවය මේකේ තියෙන විපරිණාමීය විපරිණාම ස්වභාවය මේ ගෙවිලා යන වේගය පිළිබඳව අපිට යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ ඇතිවීම නැතිවීම පිළිබඳව අපි ප්‍රඥාව ඇති කරගන්න ඕන. නැත්නම් ඇතිවීම නැතිවීම පිළිබඳව අවබෝධය ඇති කරගන්නකොට මේ ප්‍රඥාව දිනු වෙනවා. එහෙමනම් මේ ප්‍රඥාව හදාගන්න ඕන. දැන් මේ කාරණා හත කාටත් පැහැදිලිනේ. 아무තු අපම්බ්‍රාන්තයක් මෙතන නැහැ. ජීවිතේට ආරක්ෂාව හදාගන්න ධර්මයේ තුලින් ශ්‍රද්ධාව තියෙන්න ඕන. ලැජ්ජා බය දෙක තියෙන්න ඕන. ධර්මඥානය තියෙන්න ඕන. වීරිය තියෙන්න ඕන. සිහිය තියෙන්න ඕන. ප්‍රඥාව තියෙන්න ඕන. දැන් මෙතන කාරණා හතක් කියවුණා. ඊළඟට පින්නතුනේ මේ කාරණා හත බුදුරජාණන් වහන්සේ දේශනා කළා වික්ෂුන් වහන්සේට වදාारण දැන් ඉතින් ආරක්ෂිත ජීවිතයක්. හැබැයි ඉතින් පරිපූර්ණ ආරක්ෂාව හදාගන්න ඕන නම් අර රාජ්‍යයකට අභ්‍යන්තරික කරුණු හතරක් කියුවා ජලය, ධාන්‍ය අවශේෂ භෝග ඊළඟට හොඳ සෞඛ්‍ය සේවයක්. අන්න ඒ වගේ මේ වික්ෂුන් වහන්සේ නමකගේ ජීවිතය තුලත් නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ ඒ අභ්‍යන්තරික වශයෙන් දිනුවෙන්න ඕන කාරණා හතරකුත් තියෙනවා. ඒ කාරණා හතර තමයි හොඳට සීල් හොඳට සීලයක පිළිපදලා පින්නතුනේ චිත්ත සමාධිය දිනු කරන්න ඕන. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන උපදවා ගන්න ඕන. ඒ ධ්‍යාන උපදවා ගැනීම යථාර්ථේ කරා යන්න ලොකු පිටුහලක්. දැන් බලන්න නීවරණ ධර්ම යටපත් කරන්නේ නැතුව සැනසෙල්ල හදාගන්න බෑ. තදංග වශයෙන්, නිස්කම්බන වශයෙන් යටපත් කරනවා කියලා කියන්නේ ධ්‍යාන උපදවා ගැනීම. ඉතින් මේ ධානය පාදක කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය දකින්න ලේසියි. දැන් බලන්න කුණු කන්දල් සියල්ලම හිතේ දරාගෙන රාගය, දේශය, මෝහය මේ වාගෙන් සිත් පුරවාගෙන ඊළඟට තියෙන මේ දුද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් හිත පටලවගෙන පින්නතුනේ අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්ද බෑ. එහෙමනම් අර තාවකාලිකව හරි යටපත් කරන්න ඕනේ. රාගය අයින් කරන්න ඕන, ද්වේෂය අයින් කරන්න ඕන. අනිත් අනිත් නිවර්ණ ධර්ම යටපත් කළොත් තමයි අපිට අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ගැඹුරු ධර්මතාවය තේරුම් ගන්නට අවස්ථාව තියෙන්නේ. එහෙමනම් අපේ පින්නතුල්ලා මේක හොඳට හිතට ගන්නට මේ යථාර්ථය දකින්ට නිවන සාක්ෂාත් කර ගන්නට අපේ කාන්තේම මේ නීවරණයටපත් කරලා හිතේ ඒකාග්‍රතාවය චිත්ත සමාධිය ඇති කරගන්න ඕන. එහෙම නැති වුණොත් අපිට සනසිල්ල හදාගන්න බෑ. මේ කුණු කන්දල් ගොඩක් ඔළුවේ තියාගෙන මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය අල්ලන්න බෑ. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණය පින්නතුන් ස්පර්ශ කරන්න බෑ. ඒ නිසා ඒ අභ්‍යන්තරික කාරණා දිනු කර ගන්නට ඕනේ සඳහා විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව අපි හැමෝම පුරුදු කර ගන්නට ඕන. ඒක මහා පුරුෂ භාවනාව කියලා කියනවා. මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ පින්නතුනි ලෝ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නේ ආනාපාන සතිය පාදක කරගෙන ඉතින් අද ලෝකයේ මේ ආනාපාන සති භාවනාව බොහෝ සෙයින් බහුල වශයෙන් බොහෝ දෙනා පුරුදු කරනවා. ඉතින් අපේ පින්වත් හැම දෙනාම මේ ආනාපාන සති භාවනාවට උරු වෙන්න ඕන. ඒ තුලින් නිවර්ණ යටපත් කරන්න ඕන. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න ඕන. චිත්ත සමාධිය ඇති කරගන්න ඕන. එතකොට පින්නතුනේ ඒ සමාධිය මත පිහිටලා නැතුව එතනින් නවතින්න කියනවා නෙමෙයි පරිපූර්ණ රැකවරණය ලැබෙනවා කියලා කියන්නේ චතුත්ථ ධානයට ගිය කෙනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න ලේසියි. එහෙමනම් පින්වත් හැමදෙනාට ඒ පිළිසරණ ඒ සදාතනික රැකවරණය සදා ගන්නට මේ ධර්මයේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ගලප ගන්නට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මේ සූත්‍ර දේශනාව නැවත නැවත අනුස්මරණය කළොත් ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කරගන්න ශ්‍රද්ධාව තියෙන්න ඕන. ලැජ්ජාව තියෙන්න ඕන. ලැජ්ජාව කියලා කිව්වේ කයින් වචනෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජා වෙන්න ඕන. වගේ බය ඇති කරගන්න ඕන අකුසල් කරන්නට. ඒ වගේම බහුසුත භාවය ඇති කරගන්න ඕන. ඊළඟට වීරිය ඇති කරගන්න ඕන. සිහිය දිනු කරගන්න ඕන. අපි භාවනා කරනවා කියලා කියන්නේ සිහිය දිනු කිරීම. සිහිය දිනු කරගන්න ඕන. ප්‍රඥාව හදාගන්න ඕන. දැන් මේ කාරණා ටික සම්පූර්ණ කරගෙන ඊළඟට අභ්‍යන්තරික වශයෙන් නීවරණ ධර්ම යටපත් කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන උපදවගත්ත කෙනාට ඒකාන්තේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්ට අවස්ථාව ලැබෙනවා. එනිසා පින්වත් හැමදෙනාටම ධර්මයේ තුලින් ලැබෙන ඒ සදාතනික රැකවරණය හදා ගන්නට මේ කාන්තෙන් මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශත්තාත බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සදහතුනි නෝබාපකිහි අනුකම්පාවෙන් මෙම උතුම් සතරම දේශනාව පවත්වා වදාළ පළවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පෝජනීය මිරහවත්තේ පඤ්ඤාසිරී ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය, ධෛර්යය, නිරෝග නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි හැමදෙනාම සාදු නතනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු Thank you.